බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න කීපයක්ම අහලා තිනවා Zoom එකෙත් එක ප්‍රශ්නයක් අහලා තිනවා YouTube එකේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා මම Zoom එකේ ප්‍රශ්නේ අහලා ඉන්න භාවනාව පිළිබඳ ගැටලුවක් निराකරණය කර ගැනීමට අවසරයි එක ගුරුකුලයක කියා දෙනවා විපස්සනා භාවනා කොට සිත සමාධිගත වූ විට සිතුවිලි නැති අන්සඤ්ඤා නැමැති thoughtless සයින්ඩස් අවස්ථාවකට පැමිණි විට එම తত্ত্বය බොහෝ වේලාවක් පවත්වාගෙන සිත පුහුණු කරන ලෙස එලෙස පුහුණු කිරීමෙන් අනිමිත්ත සමාධිය ඇති කරගත හැකි බව බොහෝ සූත්‍රවල මේ මාර්ගයෙන් අනිමිත්ත සමාධිය තුලින් නිර්වාණ ධාතුව පවා සාක්ෂාත් කරගත හැකි බව උපදෙස් දෙයි. මේ පහසු මාර්ගයක් ලෙස අනුගණත් මේ ක්‍රමය විසුද්ධි මාර්ගයේ නම් සඳහන් කොට නැති නිසා निराකරණය කරන්නට උවමනා වුණේ. තවද සූත්‍රවල ඒ පිළිබඳ ඒ බව පැහැදිලි වන බවක් දක්වයි. පහදා දුන්නොත් බොහොම පිං තෙරුවන් සරණයි. එතකොට දැන් ඔය කියන්නේ සමාධියෙහි එක්තරා ස්වરૂපයක් තියෙනවා අනිමිත්ත සමාධි කියලා. ඒ කියන්නේ නිමිති ගන්න බවක් නොදැනෙන මට්ටමට ඒ කියන්නේ එකම අරමුණක සිත පවත්වනකොට අවශේෂ නිමිති මොකුත්ම ගන්නෙ නැතුව එහිම ඒකාග්‍ර වෙලා කිසිවක් ගන්නා බවක් නොදැනෙන මට්ටමට සමාධිය සූක්ෂම වෙන අවස්ථාව. හැබැයි එතන ඔය කියන විදිහට thoughtless කියන එක නෙමෙයි. කියන්නේ සිත් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් නෙමෙයි. සිත ක්‍රියාත්මක අපි නිතරම සිහිපත් කරනවා සිත ක්‍රියාත්මක නොවන අවස්ථා දෙකයි තියෙන්නට පුළුවන් පරිණිරවාණය කියන ස්කන්ධ පරිණිරවාණයට පෙර ආත්ව ස්කන්ධ පරිණිරවාණය කියන්නේ පිරිනිවන් පානවා කියන තැන. එතකොට ඊට පෙර අවස්ථා දෙකයි තියෙන්න පුළුවන් වෙන්නේ සිත ක්‍රියාත්මක නොවන. එකක් තමයි අසඤ්ඤතලයේ උත්පත්ති අනිත් එක තමයි නිරෝධ සමාපත්තිය. ඒතර නිරෝධ සමාපත්තියට හෝ අසඤ්ඤතලයට නොපැමිණෙන කෙනෙක් ඒතනත්තාට දැනුණත් නොදැනුණත් එක් සිතක් ඇති වෙලා ඒක නිරුද්ධ වෙලා ඊළඟ සිත ඇති වෙලා ඒක නිරුද්ධ වෙලා ඒ බඳු ස්වභාවයක් පවතිනවා. දැන් එතන සිතුවිලි ඇති වෙන්නේ වගේ දැනෙන්නේ මොකුත් නැහැ වගේ දැනෙන්නේ අර එකම අරමුණක් තුල ඒකාග්‍ර වෙලා තියෙන. එතකොට මේක බලාගෙන ඉන්නකොට එතන කිසිදු වෙනසක් නැහැ. එතකොට ඒ කිසිදු වෙනසක් නැති වෙනකොට දැන් උදාහරණයක් හැටියට අපි මීට පෙර සිහිපත් කළා ඉස්සර කාලේ කාටුන් දැන් අද නම් ඩිජිටල් ක්‍රමයට ඒවා සකස් කරන ඉස්සර රූප වලින් ඒක හැදුවේ. රූප වලින් හදනකොට අපි හිතමු දැන් දරුවෙක් අත උස්සනවා. පෙන්වන්න ඕන නම් කාටුන් එකෙන් එක වගේ රූප සිය ගණනක් අඳිනවා. එතකොට දරුවගේ රූපය එකම විදිය. එකම બ્લોක් එකට යන්නේ. අර අත විතරක් පොඩ්ඩක් දශමයේ දශමයේ උඩට උස්සලා උස්සලා ඊළඟ ඊළඟ රූපේ ඊට වඩා චුට්ටක් උඩින් ඊළඟ රූපේ ඊට වඩා පොඩ්ඩක් උඩින් මෙහෙම මෙහෙම රූප සිය ගණනක් අඳිනවා. ඇඳලා මේ රූප ටික වේගෙන් පෙරලනවා. පෙරලනකොට අපට දරුවා එක්කෙනෙක්ම හැටියට පේනවා අත විතරක් ඉස්සෙනවා පේනවා. දැන් ඇත්තට මොකක්ද එතන වෙන්නේ? දරුවාගේ රූපෙත් වෙනස් වෙනවා, අතේ රූපෙත් වෙනස් වෙනවා. දරුවගේ රූපේ වෙනස් වුණාට වෙනස් වෙන බව පේන්නේ එකම ස්වરૂපය නිසා. අතේ රූපේ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන නිසා පමණක් අපට ඒකේ වෙනස්කම පැහැදිලිව පේනෙන්නට අන්න ඒ වගේ අපේ මනස වෙනත් වෙනත් අරමුණු පැමිණෙනවා නම් තමයි අපිට මේ වෙනස් වෙනස් අරමුණක් කියලා දැනෙන්නට එකම අරමුණක් එකම ස්වરૂපයෙන් අරගෙන ඒකාග්‍රතාවයේ බහුල වෙනකොට එතන කිසිවක් නැහැ වගේ සංඥාවකට එන්නට පුළුවන්. එතකොට නමුත් ඒකෙන් අදහස් කරන්නේ සිත් ඇති වෙන්නේ කියන එක නෙමෙයි. ඒ සිත්වල විවිධත්වයක් නැති නිසා එකම ස්වરૂපයක් අපට දැනෙන්න ගන්නවා. ඊළඟට දැන් ඒ අනිමිත්ත සමාධිය කියන තැනට ආවහම දැන් ඊළඟට තියෙන ඔතන ගැටලුව තමයි ඒ අනිමිත්ත සමාධිය නිවනට පවා හේතු වෙනවා කියලා. එතකොට අනිමිත්ත සමාධිය නෙමේ නිවනට හේතු ඒ සමාධියෙන් මනස අවදි කරගන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්න. අනිමිත්ත සමාධිය තියා අපිට ධානයවත් නිවනට ඍජුව ධානයේ ඉඳගෙන නිවන අරමුණු කරන්න බෑ. එතකොට ඒ නිසා තමයි ධානා සමාපත්තියෙන් නැගී සිටින්නට ඕන විදර්ශනාව සඳහා අවධානය යොමු කරන්නට. එතකොට ඒ ධානයෙන් නැගී සිටින්න ඕන වෙන්නේ කුමක් නිසාද? දැන් අපි පෙර දිනක සිහිපත් කළා සමාධි කියලා කියන්නේ එක් එක් අරමුණු වලට සිත යන්නේ නැතුව පවත්වන ගතිය නෙමෙයි එකම අරමුණ ස්වરૂප ගණනාවකින් ගන්න පුළුවන්කම තියෙනවා ඒ විවිධ ස්වરૂප වලින් ගන්නේ නැතුව එක් ස්වરૂපයකින් පමණක් ගත හැකි ගතිය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ සමාධිය දියුණු කළාම ඕනතරම් අරමුණු ගන්නට පුළුවන්. හැබැයි ගන්නා හැම අරමුණකම එක් ස්වરૂපයකින් පැහැදිලිව එක ගන්න. අපි බෝධිපාක්ෂික ධර්ම විස්තර කරනකොට පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි අචල සමාධියෙන් යුක්තයි කියන්නේ එක අරමුණක හේම බලාගෙන ඉන්නව නෙමෙයි උන්වහන්සේ දෙවියන් සමග ඇසුරු කරනවා බ්‍රහ්මයන් සමග ඇසුරු කරනවා මිනිසුන් සමග ඇසුරු කරනවා දහම් දේශනෝ එතකොට ධානයට සමවදිනවා ඵල සමාපත්තියට සමවදිනවා නිරෝධ සමාපත්තියට සමවදිනවා එතකොට මේ විවිධ අවස්ථා හැබැයි හැම අවස්ථාවක උන්වහන්සේ සමාධිය පවතින. ඒ සමාධිය කියන්නේ මොකද්ද? අර ගන්න අරමුණ එක් ස්වરૂපයකින් හරියට ගන්නවා. ඒක තමයි සමාධිය. හැබැයි ධානයේදී ඊට වඩා වෙනස් ගුණයක් ඇති වෙනවා. ඒ මොකද්ද? අර සාමාන්‍ය ලෝකයා හඳුනාගෙන තියෙන විදිහට එක් එක් අරමුණු කරා නොයා එකම අරමුණක එක් ස්වરૂපයක් පමණක් ගන්නා ගතිය. එතකොට එකම අරමුණේ එක් ස්වરૂපයක් විතර නම් ගන්නෙ එතන විදර්ශනා වඩන්න බෑ. ඒ නිසා ධානයට සමවැදිලා විදර්ශනාවක් වඩන්න බෑ. ඒක අනිමිත්ත සමාධිය නෙමෙයි. නිමිති සහිත සමාධියක උනත් ධානයකට සමවැදිලා යම්කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒ ඇතිවෙච්ච ධානාංග එහෙම නැත්නම් ඒ සමාධි අංග විදර්ශනාවට භාජනය කරන්න පුළුවන් මේ සංස්කාර ධර්මයන්හි ඇති වෙලා නැති වෙලා යනවා ඒ නිසා මෙතන ස්ථාවර වශයෙන් අපට එල්බ ගන්නට සුදුසු නිමිත්තක් මෙහි නැහැ. අවින්‍යාසී නිමිත්තක් නැහැ. එකම විදිහට පවතින නිමිත්තක් නැහැ. හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙනවා කියන බව හරියට අරමුණු කරන්න පුළුවන් නම් ඒතනත්ත අනිත්‍ය ලක්ෂණය මුල් කොටගෙන අනිමිත්ත සංඥාවෙන් නිවන අවබෝධ කරන්නට සමත් වෙනවා එතකොට ශුඤ්‍යත අනිමිත්ත අප්පණහිත කියලා නිවන අරමුණු කරන ක්‍රම තුනක් තියෙනවා. එතකොට එතන අනිමිත්ත කියලා කියන්නේ නිමිති නැහැ. නිමිති කියලා කියන්නේ සටහන් ගන්න කියලා ප්‍රධාන කරුණක් නැහැ. ඇයිද? මෙතන සියල්ලක්ම ඇති වෙලා වහා නිරුද්ධ වෙනවා. එතකොට එකක් බොහෝ වෙලා පවතින්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් එකම தත්වෙන් බොහෝ වෙලා පවතිනවා මොකක්වත් අරමුණු කරන්නෙත් නැතුව සිතුවිලිත් නැතුව සංඥාත් නැතුව එකම ස්වરૂපයෙන් ඉන්නවා කියලා හිතනවා නම් එතනම යම්කිසි පටලවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා විදර්ශනාව හැටියට නිවන් දකින්න අපට උපකාර වෙන්නේ මේවා හේතු ප්‍රත්‍යයෙන් වහා ඇති වෙලා නිරුද්ධ වෙනවයි කියන බව අපට වැටහෙන්නට ඕන. ඒ නිරුද්ධ වෙන ධර්මයන් ඇති වෙච්ච ඇති වෙච්ච ෂණයෙන්ම නිරුද්ධ වෙන නිසා ඒවැහි අපට පිහිටා සිටින්නට කියලා කිසිදු ධර්මයක් ඇත්තේ නැහැ. අන්න ඒ ස්වરૂපයෙන් දැකීම තමයි අනිමිත්ත නිරෝධය කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව අර මොකක්වත් නැතුව සිතුවිලි දැනෙන්නේ නැතුව වගේ ඉන්න ගතිය නෙමෙයි. එහෙම ඉන්නවා නම් එතකොට අපි කොහොමද එතන සිහිය ප්‍රඥාව ක්‍රියාත්මක කරන්නේ? ඉතින් ඒ නිසා ඔය ධහමේ කියවන යම් යම් කාරණා වැරදි විදිහට වටහා ගත්තාම ඔය වගේ පටලැවිලි සිද්ධ වෙනවා. ඉතින් ඒවා කියා දෙන්නේ ස්වාමින් වහන්සේලා වුණත් ගිහි අය වුණත් ඒ විදිහෙන් විග්‍රහ කරනවා නම් එතන යම් යම් පටලැවිලි තියෙනවා. ඒ නිසා පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕන නිවන අරමුණු වෙන්නේ විශේෂයෙන්ම සිහිය ප්‍රඥාව අවදි කරන්න පුළුවන් සිතකට පමණයි. එහෙම නැති සිතකට නිවන අරමුණු වෙන්නේ නැහැ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්නට